ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පාඨන දේශකයන්න් වහන්සේ සිතුල්ගහ කන්ද වහරක දම්සක් භාවනා අස්කුවේ අනුශාසක පූජපාද ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ සදහවත්නි ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු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 පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම භන්තේ සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා අපගේ සාසු වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මදාළ උතුම් දහම් කරුණු කීපයකට සමන් දෙන්නටයි. ඒ නිසා මේ කවුරුත් දැන් මේ මොහොතේ පන්සිල් සමාදන් වෙලා බොහෝමත්ම සිහියෙන් නුවණින් යුක්තව මේ තැම්පත් වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම් කරුණු ඉගෙන ගන්න. අද දවසේ මම කල්පනා කළා මේ පින්වුතුන්ට බොහෝමත්ම වටින කියන දහම් කරුණු රාශියක් පැහැදිලි කරලා දෙන්න. අද දවසේ මම කල්පනා කළේ අපි කවුරුත් නිතර සජ්ජායනා කරන බෞද්ධයන් හැටියට අපි කාටත් හොඳට කටපාඩමේ තියෙන කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ අර්ථය මේ පින්වුතුන්ට බොහොම සරලව කියා දෙන්නයි. කරණීය මෙත්ත සූත්‍රය අපි කාටත් බොහොම හොඳට කටපාඩමේ මතකයේ තිබෙනවා. හැබැයි මේ තුල තියෙන දහම් කරුණු මේ තුල තියෙන ಗುಣධර්ම බොහෝ විට අපි දන්නේ නැහැ. ඒ නිසා මම කල්පනා කළා මේ උතුම් බුද්ධ දේශනාව තුලින් බොහොම වටින කියන දහම් කරුණු කීපයක් මේ පින්වුතුන්ට කියා දෙන්න. පින්වුතුනි හරිනීමිත සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෛත්‍රී සිත පැතිරවීම පිළිබඳවයි. මෛත්‍රිය දියුණු කරන ආකාරය පිළිබඳව මේ උතුම් බුද්ධ දේශනාව තුළ විස්තර වෙනවා. උන්වහන්සේ වදාලා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ඡ නිවන් අවබෝධ කරන්න කැමති කෙනෙක් සසර දුකින් අත මිදෙන්න කැමති කෙනෙක් ජීවිතයේ තුල ಗುಣධර්ම දියුණු කිරීම පිළිබඳව මෛත්‍රී කරුණාවාදී උතුම් ගුණධම් දියුණු කිරීම පිළිබඳව උන්වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ මේ දේශනාව තුළ පළමු කොට විස්තර කරනවා බොහොම වටින කියන කාරණා 14ක්. ආන්නේ කරුණු 14 බුදුරජාණන් වහන්සේ පළමුව විස්තර කරලයි මෛත්‍රිය පිළිබඳව මේ බුද්ධ දේශනාව තුළ විස්තර කරන්නේ. උන්වහන්සේ වදාලා නිවන් අවබෝධ කරන්න කැමති කෙනෙක් සසර දුකින් අත මිදෙන්න කැමති කෙනෙක් ජීවිතය තුළ දියුණු කරන්න ඕනේ ಗುಣධර්ම. පළවෙනි ගුණ ධර්මයේ තමයි උන්වහන්සේ වදාලා සක්කෝ සක්කෝ කියලා කියන්නේ පින්වතුනි කෙනෙක් තුල තියෙන දක්ෂකමට නිවන් අවබෝධ කරන්න කැමති කෙනෙක් තුල නිවනටපත් වෙන්න ධර්මයේ දියුණු කරන කෙනෙක් තුල පළමුවෙන් ඇතිවිය යුතු ಗುಣධර්මයේ තමයි දක්ෂ බව. දැන් දක්ෂකම කියලා කිව්වහම මේ වචනේ අර්ථ කීපයක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයේ තුලත් දක්ෂකම කියන එක තියෙන්න ඕනේ. අධ්‍යාපන කටයුතු කරද්දී මේ දක්ෂකම තියෙන්න ඕනේ. කියාදෙන දේවල් හොඳට මතක තියාගන්න. ඒ වගේම ඒ කියාදෙන කරුණු හොඳට නුවණින් විමසලා තේරුම් ගන්නත් තම තමන් තුල දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම තරුණ කාලේ කෙනෙක් අකුසලයට යොමු නොවි යහපත තුල කුසලයේ තුල ජීවත් වෙන්නේ යම් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම විවාහ ජීවිතයට පත්වෙච්ච කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ සාර්ථකව ගිහි ජීවිතය ගත කරමින් ඒ විවාහ ජීවිතය ගත කරන්නට. මේ විදිහට ගිහි ජීවිතය තුලත් මේ දක්ෂකම කියන එක තියෙන්න ඕනේ. ඒ වගේම යහපත් ධාර්මික රැකියාවක් තුලින් මිල මුදල් හරි හම්බ කරන්න දියුණුවක් කරා ජීවිතේ යොමු කරව ගන්න දක්ෂකමක් තියෙන්න ඕනේ. මේ මං කියලා දුන්නේ ගිහි ජීවිතේ දක්ෂකම කියන එක කොහොමද අපිට උපකාර වෙන්නේ කියන එකයි. දැන් මේ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ නිවන් අවබෝධ කරන්න කැමති කෙනා නිවන් අවබෝධ කරන්න උවමනා කෙනා මෙන්න මේ දක්ෂතාවයේ දියුණු කරගන්න ඕනේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන හොඳට ගුණ වශයෙන් අඳුනගෙන පැහැදීමක් දියුණු කරගන්න ඕනේ ඒ පැහැදීම කිසිම කෙනෙකුට වෙනස් කරන්න බැරි විදිහට තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්නට ඔන්න නිවන් අවබෝධ කරන්න කැමති කෙනා දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ධර්මයේ ගුණ ඉගෙනගෙන ධර්මයේ ගැන කාටවත් නොවෙනස් වෙනස් කරන්නට බැරි පැහැදීමක් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්නට දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය ගැන ಗುಣ වශයෙන් අඳුනගෙන ඒ තියෙන පැහැදීම කාටවත් වෙනස් කරන්න බැරි විදිහට Taman තුල දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම සීලයක් සමාධියක් දියුණු කරන්න කෙනෙක් තුල දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එතකොට ගිහි ජීවිතයේ දියුණුවක් කරා යන්න දක්ෂකම අවශ්‍යයි වගේම මේ නිවන් අවබෝධ කරන්න යන ගමනේ අපේ ජීවිතය තුළ ඔන්න ඔය කුසලයේ දියුණු කිරීමේ දක්ෂතාවය තියෙන්න ඕනේ. පවින් අකුසලයෙන් අයහපතෙන් වැළකීලා කුසලයේ පින යහපත තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්න දක්ෂ වෙච්ච කෙනාට සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ කරණීය මිත්‍ර සූත්‍ර දේශනාව තුළ විස්තර කරන පළවෙනි ಗುಣධර්මය සක්කෝ දක්ෂකම නිවන් අවබෝධ කරන්න යන ගමන තුල කෙනෙක් තුල තියෙන ධර්මයේ දියුණු කිරීමට ඇති දක්ෂ බව ඊළඟට දෙවැනි කරුණ බුදුරජාණන් වහන්සේ වදාලා දෙවැනි කරුණ තමයි උජූච උජූච කියලා කියන්නේ පින්වතුනි අවංක ක්‍රමත මෙන්න මේ අවංකකම ගිහි ජීවිතය තුල කෙනෙක් තුල තියෙන්න ඕනේ යම් ආයතනයක වැඩ කටයුතු කරනවා නම් ඒ වගේම යම් තැනක පරිපාලන කටයුත්තක් කරනවා නම් ඒ කෙනා තුල තියෙන්න ඕනේ අවංක බවක් දියුණුවක් කරා යන්න නම් බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් අවබෝධ කරන්න කැමති කෙනා තුල තියෙන්න ඕනේ අවංක බව. ඒ කියන්නේ එයා සිල් රකින්නේ කාටවත් දෙන්න නෙමෙයි. එයා හොඳට කය වචනේ සංවර කරගෙන අවංකවම සිල් රකිනවා. කවුරු සිල් රකින්න බව දැනගත්තත් නැතත් තමන් අවංකව සිල් රකිනවා. ඊළඟට තමන් ශ්‍රද්ධාව දියුණු කරගන්නවා. ඒ ශ්‍රද්ධාව බාහිරට පේන්නේ තමන් තුල දියුණු වෙච්ච බව තමන් දන්නවා. ඊළඟට භාවනාව දියුණු කරන්න, සමාධියක් දියුණු කරන්නත් ඒ කෙනා අවංකවම වීරියක් ගන්නවා. ඔන්න ඔය අවංකකම උජූච කියන ගුණය තියෙන කෙනාට නිවන් අවබෝධ කිරීමේ වාසනාව තියෙනවා. ඔන්න දෙවනි ගුණ ධර්මය. තුන්වෙනි එක සූජූත සූජූත කියලා කියන්නේ පින්වතුනි වඩාත් අවංක බවට දැන් කලින් උන්වහන්සේ වදාළ අවංක වීම ගැන සූජූත කියලා කියන්නේ වඩාත් කෙනෙක් තුල දියුණු වෙලා තියෙන අවංක භාවයට ඒකේනා පෙරුවන් ගැන හොඳට සද්ධාව පිහිටුවාගෙන ඉන්නවා සීලේ සමාධියේ ප්‍රඥාව දියුණු කරගෙන අවංකවම ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා. සසර දුක ගැන තේරුම් අරගෙන මේ ඉපදෙන මැරෙන වයසට යන ජීවිතයේ තියෙන දුක තේරුම් අරගෙන මේ දුකින් නිදහස් වෙන්න අවංකවම වීරිය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි මේ නිවන් අවබෝධ කරන්න යන ගමනේ අපේ ජීවිත තුල දියුණු වෙන්න ඕනේ තුන්වෙනි ಗುಣධර්මය. හතරවෙනි ගුණධර්මය. උන්වහන්සේ වදාලා කරණීය මිත්‍ර සූත්‍ර දේශනාව තුළ සුවචෝ කියන ගුණයක්. සුවච කියලා කියන්නේ පින්වතුනි කීකරුකමට. දැන් මෙන්න මේ කීකරුකම කියන එක ගිහි ජීවිතය තුලත් දියුණුවක් කරා යන්න කෙනෙක් තුල උවමනා වෙනවා. දැන් අධ්‍යාපන කටයුතු කරන කාලේ තමන්ගේ ඒ ගුරුවරුන්ට දෙමව්පියන්ට වැඩිහිටියන්ට කීකරුකම තියෙන කෙනයි දියුණුවක් කරා යන්නේ. Tamange හිතුමනාවට වැඩ කටයුතු කරන උදවිය අකුසලයේ තුලින් පිරහිලා ඒ අය විනාශ වෙලා යනවා. නමුත් මේ කීකරුකම කියන එක තිබිච්ච කෙනා තමයි මේ ලෝකේ යම් දවසක ඉහළ තනතුරක් කරා හෝ දියුණු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේම ධර්මය අවබෝධ කරන්නත් කෙනෙක් තුල තියෙන්න ඕනේ ධර්මයට කීකරු ක්‍රම. අකුසලයට අකුසලයෙන් වැළකීලා කුසලයට යොමු වෙන්න එයා තුල කීකරුකමක් තියෙන්න ඕනේ. දැන් යම් බුද්ධිමත් කෙනෙක් කියලා දෙනවා සත්තු මරණ එක අකුසලයක්. හොරකම් කරන එක අකුසලයක්. වැරදි කාම සේවනය කරන එක අකුසලයක්. බොරු කියන එක මත්පැන් මද්දරවේ භාවිතා කරන එක අකුසලයක් කියලා කෙනෙක් කියලා දෙද්දී කීකරුකම තියෙන කෙනයි මේ දේ පිළිඅරගෙන ඊට අනුව කටයුතු කරන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් අවබෝධ කරන්න කැමති කෙනෙක් තුල තියෙන්න ඕනේ කීකරුකම කියන ගුණධර්මය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මුදු කියලා ගුණයක්. මුදු කියලා කියන්නේ පිඟුතුනි නම්මශීලී බවට. දැඩි නොවීම. කෙනෙක්ගේ බසර තියෙන අවනතකම. ආන්නේ ಗುಣධර්මය අපි තුල දියුණු වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න නම්. දැන් අපි දන්නවා මේ ධර්ම මාර්ගය ආරම්භ කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව තුලින්. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තියෙන පැහැදීම. ආනේ පැහැදීම ගැන අපේ හිතේ ඇති වෙනවා අපේ හිතේ පැහැදීමක් ඇති වෙනවා. අන්නේ පැහැදීම කෙනෙක් තුල ඇති වෙන්නේ මෙන්න මේ නම් සීලීකමත් එක්ක. උන්වහන්සේ වදාලා ඒ කෙනා තුල තියෙන මේ දැඩි නොවන ගතිය නිසා මෙයා ಗುಣධර්ම දියුණු කරගෙන සසර දුකින් අත මිදෙනවා. දැන් අපි දන්නවා ගිහි ජීවිතේ ගත කරනකොට උනත් යම් කරුණක් කෙරෙහි අපි මධ්‍යස්තව බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි දැඩිව ඉන්න මත වරදින්ට පුළුවන්. යම් කෙනෙක්ගේ මතය කොහොම නෙමෙයි මේකයි නිවැරදි දේ කියලා අපිට කියා දෙද්දී අපි නම්්‍යශීලී වෙන්න ඕනේ. හරි දේ තෝරලා වැරදි දේ අතහරින්න. ආන්නේ වගේ මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී අපි තුල තියෙන්න ඕනේ මෙන්න මේ නම්මශීලී බව කියන කරුණ ධර්මයේ ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ දේශනාව තුල අනතිමානි කියන කරුණක්. දැන් අපි මේවා මෙච්චරකල් සජ්ජායනා කරලා තියෙනවා. දැන් අද අපි මේවා විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. ඔන්න හයවෙනි කරුණ අනතිමානි නිහතමානීකම මාන්නෙන් තොර බව ඔන්න ಗುಣධර්ම දියුණු වෙන්න උපකාර වෙනවා. දැන් අපිට අපි දන්නවා අපිට යම් තැනක වැරදුනා නම් වැරදුනේ අපි තමයි දන්නේ අසවල් කෙනා දන්නේ නැහැ කියන මතය තුල හිටපු අවස්ථාවල අපිට වැරදිච්ච දේවල් තියෙනවා. නමුත් අපි නිහතමානීව තව කෙනෙක් කියලා දෙන දෙයක් පිළි අරගෙන ඒ දේ පිළිබඳව නුවණින් විමසලා කටයුතු කරපු අවස්ථාවල අපිට බොහෝ කොට ජීවිතේ සාර්ථක කරගන්න ලැබිච්ච අවස්ථා තියෙනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ මාන්නය කියන එක ජීවිතේ දියුණුවට බාධාවක්. ඒ වගේම මේ නිවන් මඟ දියුණු කරන්නත් මේ මාන්නය කියන එක බාධාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ නිහතමානීකම කෙනෙක් තුළ ඇති වුණොත් ඒ කෙනාට සසර දුකින් අත මිදීමේ වාසනාව ලැබෙනවා. උන්වහන්සේ වදාලා මං කිසි දෙයක් දන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මගේ ජීවිතේ සම්බන්ධයෙන් සියලු දේ දන්නේ කියන නිහතමානී අදහස කෙනෙක් තුළ ඇති වෙච්ච දවසට ආන්න නිවන් අවබෝධ කිරීමේ වාසනාව උදා ಗುಣධර්ම දියුණු කිරීමේ වාසනාව පවා උදා වෙන්නේ. ඉතින් එහෙමනම් ඔන්න 6 වෙනි ಗುಣධර්මයේ නිහතමානීකම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කරණීයමිත සූත්‍ර දේශනාවේදී ඊළඟට විස්තර කරන කරුණ තමයි සන්තුස්සකෝච කියලා වචනයක්. සන්තුස්සකෝච කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම ඔන්න ජීවිතේට බොහොම වටින දෙයක්. ලැබිච්ච දෙයින් සතුටු වෙන්න පුළුවන්කම. දැන් අපි දන්නවා මේ ලෝකයේ තුල එක එක්කෙනා සැප විඳින්නේ, දුක් විඳින්නේ, ඒ අය සසර ගමන තුල ඒ අය අතින් වෙච්ච පිනපව කියන දෙකත් එක්ක. ඒක නිසා කෙනෙකුට හොඳට සැප සම්පත් ලැබෙන්න පුළුවන්. තව කෙනෙකුට සාමාන්‍යයෙන් ලැබෙන්න පුළුවන්. කොහොම ලැබුණත් ඒකෙනා දක්ෂ වෙන්න ඕනේ ලද දෙයින් සතුටු වෙන්න. දැන් මේ ලෝකයේ තුල මේ ලද දෙයින් සතුටු වීමේ ගුණේ නැති නිසා තමයි මේ සොරකම් ආදිය වංචා කිරීම ආදිය මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා තමන් දක්ෂ වෙන්න ඕනේ තමන් සතුටු වෙන්න ඕනේ තමන්ට තියෙන ආහාර පානයක් තුලින් තමන් ඒ දේ අරගෙන තමන් සතුටු වෙනවා. දැන් මේ කරුණම උන්වහන්සේ විස්තර කරනවා අර ව්‍යග්ගපද්ද කියන සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ විස්තර කරන එක කරුණක් සමජීවිකතාව කියන වචනයක්. සමජීවිකතාව කියලා කියන්නේ පින්වතුනි ලැබෙන මුදලට අනුව ජීවත් වීම. තමන් හරි හම්බ කරන මුදලට අනුව බිය පැහැදම් කරන්න දක්ෂ වෙන්න ඕනේ. දියුණු වෙන්න නම්. දැන් මෙන්න මේ ගුණේ මේ බොහෝ දෙනෙක් තුල නැහැ. දැන් අපි දන්නවා මාසයකට හම්බ කරන ගාණට වඩා සමහරට මාසය අවසන් වෙනකොට ඒයට තියෙන වියදම් ප්‍රමාණය වැඩි. ඒකට හේතුව තමයි ලැබෙන මුදලට අනුව ජීවත් වීම කියන එක හදා නොගැනීම. සියලු දෙනා ජීවත් වෙන ආකාරයට හැම කෙනාටම ජීවත් වෙන්න බෑ. එක එක්කෙනාට ජීවත් වෙන්න ලැබෙන මුදලක් තියෙනවා. ඒ මුදලට අනුව එයා දක්ෂ වෙන්න ඕනේ ඒ ජීවිතේ පවත්ව ගන්නට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලැබිච්ච දේෙන් සතුටු වෙලා ලැබිච්ච දේකින් සතුටු වීම තුළ ඒ කෙනාට ಗುಣධර්ම දියුණු කරන්න වාසනාව ලැබෙනවා. ඔන්න බොහොම වටින කරුණක්. ජීවිතේ දියුණු කරගන්න වගේම ඔන්න නිවන් අවබෝධ කරන්න යන ගමනේ අපි දක්ෂ වෙන්න ඕනේ ලැබිච්ච දෙයකින් සතුටු වෙලා අපේ ජීවිතය තුළ ಗುಣධර්ම දියුණු කරගන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් කරුණක්. ඒක තමයි සුභරෝච. සුභරෝච කියලා කියන්නේ පින්වතුනි පහසුවෙන් පෝෂණය කළ හැකි බව. මොකද්ද? තමන්ගේ මේ ශරීරය, ජීවිතය. පහසුවෙන් Tamanට පවත්ව ගන්න පුළුවන්කම. මෙන්න මේකත් ජීවි ජීවිතේට බොහොම වටිනවා. දැන් අපි දන්නවා සමහර ඉන්නෝ මේ කය පවත්වන්න මේ ජීවිතේ පෝෂණය කරන්න බොහෝ මිල මුදල් වියපැහැදම් කරනවා. බොහෝ දේවල් අපි දන්නවා එක ආහාර වේලකට රුපියල් 4500 වියදම් කරන අය ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ජීවිතයක් දියුණු කරගන්න. ආ මේ කෙනාට පුළුවන් තමන්ගේ ජීවිතය තුළ ගුණධර්ම දියුණු කරගන්න. ඕන තැනක ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන් කෙනාට ගුණධර්ම දියුණු කිරීමේ වාසනාව තියෙනවා. ඒ වගේම මේ නිවන් අවබෝධ කරන්න යන ගමනේ අපිට තියෙන්න ඕනේ පහසුවෙන් පෝෂණය කළ හැකි කයක් පවත්ව ගන්න ජීවිතයක් පවත්ව ගන්න දක්ෂකමක්. ඒක තමයි උන්වහන්සේ අටවෙනි කරුණ හැටියට මේ කරණීයමිත සූත්‍ර දේශනාව තුළ විස්තර කරන්නේ. ඊළඟට 10 වෙනි කරුණ උන්වහන්සේ විස්තර කරනවා සල්ල හුක උත්ති කියලා කරුණක්. සල්ල හුක උත්ති කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා ඒකනා සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. සරල ජීවිතයක් ගත කරන්න. දැන් බොහෝ දෙනෙකුට මෙන්න මේක බොහොම අපහසුයි ජීවිතය තුළ දිනු කරන්න. කෙනෙකුට තව කෙනෙක් කරන දේම කරන්න හිතෙනවා. ආන්නේ අවස්ථාවල ධීරවන්ත කෙනා තවන්ට ලැබෙන මුදලට අනුව සැහැල්ලු ජීවිතයක් ගත කරන්න මහන්සි ගන්නවා. ආන එතකොට ඒ කෙනාගේ ජීවිතය තුළ ප්‍රශ්න අඩුයි. ඒ කෙනා බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. ඔන්න බොහොම වටින කරුණක් නිවන් අවබෝධ කරගන්නත් උපකාර වෙනවා. සැහැල්ලුවෙන් ජීවත් වීමේ හැකියාව. 11 වෙනි කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ ඉස්තර කරන්නේ සම්තින්ද්‍රියෝච කියන වචනයක්. සම්තින්ද්‍රියෝච කියලා කියන්නේ පින්වතුනි සාන්ත වූ ඉඳුරන් තියෙන කෙනෙක් වීම. ඉන්ද්‍රිය සංවර කර ගැනීම. දැන් අපි දන්නවා අපිට තියෙන ඉන්ද්‍රියයන් හයක්. ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය. දැන් බොහෝ දෙනෙක්ගේ මේ ඉන්ද්‍රියයන් අසංවරයි. ඇහැට පේන රූප ඔස්සේම දුවන පිරිසක්. කනට ඇහෙන ශබ්ද ඔස්සේම දුවනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ආදී මේ පංචකාමයේ පස්සෙම දුවන් අපි කවුරුත් පුරුදු වෙලා ඉන්නවා. මෙන්න මේ ස්වභාවයෙන් අපි යම් දුරකට හරි අත මෙදෙන්න දක්ෂ වෙන්න ඕනේ. ආනේ සංවරකම කියන එක නිවන් අවබෝධ කරන්න උපකාර වෙනවා. දැන් බොහෝ දෙනෙකුට දකින දකින දේවල් ඕනේ. කනට ඇහෙන හැම දෙයක්ම ඕනේ. ඒ වගේම කන්න බොන්න දකින හැම දෙයක්ම ඕනේ. ආනේ දේ ඇති වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරේ නැතිකම නිසායි. සමහර වෙලාවට අපි ළඟ එහෙම ආස කරන කරන දෙයක් ගන්න මිල මුදල් නැති වෙනකොට අපි ණය වෙලා හරි මේ දේ ගන්නවා. ඒකෙන් අපිට තේරෙනවා අපි තුල මේ ඉන්ද්‍රිය සංවරේ නැතිකම නිසා අපි යම් යම් ප්‍රශ්න වලට පවා මූණ පාන්න සිද්ධ වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් තුල තියෙන්න ඕනේ මේ සාන්තෝ ඉඳුරන් පැවැත්වීමේ හැකියාවක්. ඒ කියන්නේ මේ අසකනාශී දුවකය මනස සංවර කරගෙන ජීවත් වීම. දිහේ හැටියට බොහොම ලස්සනට කාල බීඳ ඇඳලා කරලා ජීවත් වෙනවා වගේම එයා ඒක ප්‍රමාණයක් තියාගන්නවා. ඒ ඒ දේ තුලින් ඉක්මවා යන්නේ නැහැ. එයා සීලයට හානියක් නොවන විදිහට ජීවත් වෙනවා. ඒ වගේම ධර්මයේ දියුණු කරගන්නට හානි නොවන විදිහට ජීවිතය ගත කරනවා. බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ජීවිතය ගත කරනවා. ඔන්න බොහොම වටින කරුණක්. සම්තිංග්‍රියෝච කියන කරුණයි ඒ විස්තර කළේ. ඊළඟට 12 වෙනි කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ මේ කරුණීයමිත සූත්‍ර දේශනාවේදී විස්තර කරනවා නිපකෝච කියන වචනයක්. නිපකෝෂ කියලා කියන්නේ පින්මුතුනි ප්‍රඥාවන්ත වීම. මෙතන මේ ප්‍රඥාව කියලා කියන්නේ තැනට සුදුසු නුවණ ඇති බව. ඔන්න නිවන් අවබෝධ කරන්න යන ගමනේ අපේ ජීවිත තුල දියුණු වෙන්න ඕනේ බොහොම වටින ಗುಣධර්මයක්. තැනට සුදුසු නුවණ. කෙනෙක් තුල අකුසලයක් හිතේ හටගන්නකොට ධර්මයේ සිහි කරලා කුසලයේ තුල හිත පිහිටව ගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. කෙනෙක් අතින් සීලේ අඩුපාඩුවක් සිද්ධ වෙන්න අවස්ථාවක් තියෙද්දී ඒ මොහොතේ ධර්මයේ සීකල්ලා සීලයට හානියක් නොවන විදිහට ජීවිතේ රැකගන්න ඒ කෙනාට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එවනම් අපිට තේරෙනවා මේ නිවන් අවබෝධ කරන්න යන ගමනේ අකුසලයෙන් වැළකීලා කුසලයේ තුල හිත පිහිටවගෙන ධර්මයේ දියුණු කරගන්නේ මෙන්න මේ තැනට සුදුසු නුවණ තියෙන කෙනයි. අකුසලයේ දැකලා කුසලයට හිත පත් කරගන්න කෙනයි ධර්ම මාර්ගය තුල දියුණු වෙන්නේ. දැන් මේ දෙයම දිහි ජීවිතය තුල කෙනෙක් තුල තියෙන්න ඕනේ. දියුණුව කරා යන්න නම්. ඒ කෙනා ඒ යම් කටයුත්තක් කරද්දී යම් රැකියාවක් අධ්‍යාපන කටයුත්තක් කරද්දී ඒ දේවල් හොඳ ප්‍රඥාවෙන් යුක්තව නුවණින් විමසලා කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි 12 වෙනි කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ 13 වෙනි කරුණ හැටියට මේ සූත්‍ර දේශනා විස්තර කරනවා අප්පගබ්බෝ කියන වචනයක්. අප්පගබ්බෝ කියලා කියන්නේ පින්වතුනි මුරණ්ඩු නැතිකම, දැඩි නොවීම. මෙන්න මේ මුරණ්ඩුකම කියන එක ධර්ම මාර්ගයේ දියුණු කරන්න බාධාවක්. නිවන් අවබෝධ කරන්න යන ගමනේ බාධාවක්. දැන් අපි දන්නවා මේක අමුතුවෙන් විස්තර කරන්න නැහැ. අපිට වැරදිච්ච අවස්ථාවල් තියෙනවා නම් ඒ හැම තැනකමදීම අපිට වැරදුනේ මෙන්න මේ දැඩි බව, මුරණ්ඩු බව නිසායි. අපිට වැඩි හිටි කෙනෙක් අපිට වැඩි මහලු කෙනෙක් අපිට යම් හොඳ දෙයක් පෙන්වලා දෙද්දී අපි ඒ දේවල් නොපිළිගෙන කටයුතු කළේ මෙන්න මේ මුරණ්ඩුකමත් එක්ක දැඩි බවත් එක්ක ඒ අවස්ථාවල අපි ඒ ප්‍රශ්න තුලින් අපේ ජීවිතයට අයහපතක් සිද්ධ වෙලා අපි හඬපු අවස්ථා අනන්තවත් තියෙනවා දුක් විඳපු අවස්ථා අනන්තවත් තියෙනවා ඒ නිසා පින්වතුනි අපි ජීවි ජීවිතේ ගත කරද්දී මෙන්න මේ දැඩි නොවි මුරණ්ඩු නොවි අන්නයේගේ මතට අවනත වෙලා යහපත් දේට අවනත වෙලා කටයුතු කිරීමේ හැකියාව දියුණු කරගන්න ඕනේ. උණු බුදුරජාණන් වහන්සේ වදාලා නිවන් අවබෝධ කරන්න කැමති කෙනත් ජීවිතය තුළ මෙන්න මේ ගුණ ධර්මයේ දියුණු කරගන්න ඕනේ. අවසාන කරුණ හැටියට ಗುಣධරව විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ මේ කර්මීයමිත සූත්‍ර දේශනාවේදී කුලේසු අනනුගිද්දෝ කියලා උන්වහන්සේ විස්තර කරනවා 14 වන කරුණ උන්වහන්සේ වදාලා නිවන් අවබෝධ කරන්න කැමති කෙනා සසර දුකින් අත මිදෙන්න කැමති කෙනා ජීවිතයේ තුල බැඳීම කියන එක අඩුවෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. Tamange ඒ කුල පැලැන්තිය පිළිබඳව බැඳීමක් දැඩිව තියෙනවා නම් ඒක අඩුකොට ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. මෙතන කියන්නේ මේ අර අසාමාන්‍ය විදිහට කෙනෙක් මේ තමන්ගේ ඒ පවුල් පවුලට එහෙම නැත්නම් මේ ඥාති පිරිසට ඇලුම් කරනවා. දැන් එහෙම අවස්ථාවල තමයි ඔය අපි දැකලා තියෙනවා සමහර විට සාබුරුෂය නැති වුණාම බිරිඳට දරා ගන්න බෑ. බිරිඳක් ජීවිතය නැති කරගන්නවා. දරුවෙක් නැති වුණාට පස්සේ අම්මට ඒ දුක දරා ගන්න බෑ. අම්මා ජීවිතය නැති කරගන්නවා. මෙන්න මේක ඇති වෙන්නේ පින්වතුනි මෙන්න මේක නිසයි. බුදුරජාණන් වහන්සේ වදාලා කුලයෙන් ඇලීම කියන එක ජීවිතේ දියුණුවට බාධාවක්. අපි ආදරේ කරුණාව තුළ ජීවත් වෙන්න ඕනේ. හැබැයි ඒක අපි ප්‍රමාණයේ ඉක්මවා යෑමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතන වදාළේ ඒ කෙනා බොහොම හොඳට ඒ වගකීම් යුතුයකම් කටයුතු කළමින් හොඳට පෞල් ජීවිතේ ගත කරනවා. හැබැයි පස්සෙයක් වුණාට පස්සේ සමහර විට ඒ කෙනාගේ ඥාති කෙනෙක්, පවුල කෙනෙක් මිය පරලෝකියාට පස්සේ ඒ කෙනාට හිත හදා ගැනීමේ දක්ෂකම තියෙනවා. ආන ඒකයි මේ ඇති කරගන්න කියන්නේ. ඒක නිසා උන්වහන්සේ වදාලා නිවන් අවබෝධ කරන්න කැමති කෙනාට ජීවිතේ වටින ගුණධර්මයක් මෙන්න මේ පෞල් පැලැන්ති එහෙම නැත්නම් තමන්ගේ කුල පැලැන්ති ගැන නොඇලී වාසය කිරීම. අසාමාන්‍ය විදිහට මේ තියෙන බැඳීම අඩු කරලා මධ්‍යස්ථව ජීවත් වෙන්න පුරුදු වෙන එක. ඔන්නේ ගුණධර්ම 14 තමයි පින්වතුනි කරණීයමිත සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පළමු කොට විස්තර කළේ. එතන ඉඳලා උන්වහන්සේ විස්තර කරනවා මේ මෛත්‍රී ජීවිතය තුළ දියුණු කරන හැටි. කරුණාව, දයාව, අනුකම්පාව කියන කරුණ තම තමන්ගේ ජීවිත තුළ දියුණු කරන හැටි බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුද්ධ දේශනාව තුළ විස්තර කරනවා. එතකොට මේ දේශනාව තුළ විස්තර වෙන්නේ මේ ಗುಣධර්ම තුළ පිහිටලා මෛත්‍රී දියුණු කරන ආකාරය පිළිබඳව. පිටුතුනි මෛත්‍රී කියලා කියන්නේ මිතුරුකමට, හිතවත් බවට, අන් අයගේ දුක දැකලා, ඒ වගේම ඒ අය රෝග පීඩා ආදී වැළඳෙද්දී ඒ දේ පිළිබඳව අපේ හිතේ ඇති වෙන අකමැත්ත, ඒ අයගේ ජීවිත ගැන අපේ තුල තියෙන දයාව කරුණාව තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ වගේම ඒ අයගේ හිතේ තියෙන අකුසල් සිතුවිලි දුර වෙලා කුසල් සිතුවිලි දියුණු වෙනවට ඇති කැමැත්ත මෛත්‍රිය හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඒතර මේ සිතුවිලි ඇති කරගෙන ඒවා නැවත නැවත සිහි කිරීමට කියනවා මෛත්‍රී භාවනාව කියලා. දැන් අන් අයගේ සැප, ඒ අයගේ දුක් පීඩා දැකලා ඒ දේවල් ගැන තියෙන දයාව අනුකම්පාව දිනු කරගෙන සීල් සත්‍යයේ සුවපත් වේවා කියන අදහස මුල් කරගෙන කටයුතු කරනවා. ඒ දයාව, කරුණාව, මෛත්‍රිය ආදී දිනු වෙන සිතුවිලි නිතර නිතර සිහි කරනවා. ආනේකට කියනවා මෛත්‍රී භාවනාව කියලා. ඔන්න ඒ මෛත්‍රිය කියන එක පින්තුණි අපේ ජීවිතය තුළ දිනු කරගන්න ඕනේ. මේ මෛත්‍රී කියන එක අපි දිනු කරගන්න ඕනේ සියලු දෙනා ගැනම. මිනිසුන් ගැන, තිරිසන් සත්තු ගැන, සියලු දෙනා ගැන කරුණාවක්, මෛත්‍රියක් අපේ ජීවිත තුළ දියුණු වෙන්න ඕනේ. අපි දකිනවා මේ ලෝකේ යම් ගැටලුවක්, යම් ප්‍රශ්නයක් හටගත්තා නම් එතන මේ කරුණාව, මෛත්‍රිය කියන ගුණධර්ම නැතිකම නිසායි ඒ ගැටලු ප්‍රශ්න හටගත්තේ. ඒක නිසා පින්වතුනි මේ මිතුරුකම, හිතවත්කම, අන් අයගේ සැප දැකලා හිතේ ඇතිවන කැමැත්ත හිතවත්කම කියන එක අපේ ජීවිත තුල දියුණු කරගන්නට අපි මහන්සි ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ಗುಣධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව විස්තර කරන්නේ. උදාහරණ වදාලා මේ මෛත්‍රී වඩන ආකාරය කොහොමද? හරියට එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා ගැන යම් ආදරයක් කරුණාවක් දක්වනවද ආන්නේ සමානව සියලු සත්‍යයන් ගැන මෛත්‍රී සිතින් වාසය කර කරන්ට ඕනේ කියලා උන්වහන්සේ මේ දේශනාවේ ඉස්තර කළා. දැන් අපි දන්න එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට බොහොම ආදරේ කරුණාවන්තයි. ඒ දරුවගේ ලෙඩට දුකට හැමදේටම ඉන්නේ අම්මා. ආ මේ වගේ ආදර කරුණාවක් සියලු සත්‍යයන් ගැන දිනු වෙන්න ඕනේ. මිනිසුන් පිරිසනුන් කියලා ભેදයක් නැතුව සියලු සත්‍යයන් ගැන කරුණාව මෛත්‍රී දියුණුවෙන් තෝනේ. ආන්නේ කරුණාව මෛත්‍රී කියන එක පින්වතුනි දියුණු වීම කියන එක ජීවිතේ මහ පුදුම දෙයක්. මේ කරුණාව මෛත්‍රී කියන එක උපරිම මට්ටමින් දියුණුනේ රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලා තුල තිබිච්ච කරුණාව මෛත්‍රී අප්‍රමාණයි. මේ පින්වතුන්ට මම කතාවක් කියන්නම් බුදුරජාණන් වහන්සේ යුගයේ මේ රහතන් වහන්සේ නමක් තුළ තිබිච්ච කරුණාව මෛත්‍රිය ගැන තේරුම් ගන්නට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න යුගයේ සමත් නුවර එක මණික් කපන මණික් උපමට්ටම් කරන පුද්ගලෙක් හිටියා. ඉතින් මේ කෙනා නිතර දන්තම් පූජා කරන කෙනෙක්. ඉතින් මේ මැණික් කොපමට්ටම් කරන මේ මැණික් වෙලෙන්ලගේ යෙදෙත්ත දිනපතා දානීයට වදින රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම තමයි තිස්ස රහතන් වහන්සේ. ඉතින් මේ මැණික් කරුවත් එක්ක බොහොම හිතවත්කම තියෙන නිසා බොහොම කුණුපග වෙච්ච නිසා මුන්නහසේ බොහොම ප්‍රසිද්ධ වෙලා හිටියා මණිකාර කුණුපග තිස්ස රහතන් වහන්සේ කියලා. ඉතින් අවුරුදු 12ක් මේ නිවසටම දිනපතා දාණයට වඩිනවා. ඉතින් දවසක් මොකද උනේ මේ මැණික් වෙළඳාම් කරන මේ පුද්ගලයාට දඩමස් ටිකක් හම්බ වුණා. මෙයා මොකද කළේ මේ දඩමස් ටික ලැබුණට පස්සේ මෙයා කල්පනා කළා මම මේක පිළියෙල කරලා හිට මේ ස්වාමීන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා කල්පනා කළා. කල්පනා කරලා හිට මෙයා නිවසට ඇවිදින් තමන්ගේ බිරිඳට දුන්න මේක පිළියෙල කරන්න කියලා. ඉතින් ඒ අතරේ මොකද වුනේ අර ස්වාමීන් පින්ඳ පාතේ වැඩිලා මේ ගෙදෙට්ට. වැඩියට පස්සේ මේ මණික් කෙලින්ද කියනවා ස්වාමීනි තවම අපි ගෑන්ජනියක් පිළියෙල කරනවා ඔබ වහන්සේ මේ සුවයෙන් මේ ආසනයක වැඩ ඉන්න කියලා නිවස ඇතුළට එකගෙන ගිහිල්ලා උන්වහන්සේව වාඩි කරවලා වන්දනා කරලා දැන් ඊුම් පියුම් කටයුතු සිද්ධ කරනවා. ඒ අතරේ මොකද උනේ කුසල් රජුරුවන්ගේ සේවකේ බොහෝ වටින කියන මණික් ගලක් අරගෙන මේ ගෙදෙට ආවා. ඉතින් මේක දැකලා හිට මේ මණික් කරුවා එළියට ඇවිදින් විමසලා ඇහුවා මොකද මේ මැණික් ගලක් අරගෙන ආපු කරුණ. එතකොට මේ සේවකයා කියනවා මහරජතුමා මෙන්න මේ මැණික් ගල ඔබට දෙන්න කියලා කිව්ව බොහොම හොඳට උපමට්ටම් කරලා හිට මේක නැවතත් ලැබෙන්න සලස්වන්න කියලා මැණික් ගල ඔන්න මැණික් කරුවගේ අතට දීලා මේ කෙනා පිටත් වෙලා ගියා. ඉතින් මේ වෙලාවේ මැණික් කරුව හිතේ අර මස් පිය වෑංජනී පියල කරමින් අතේ ලේ තවරුණු ස්වභාවයෙන් යුක්තව මෙයා මොකද කළේ අර ලේ තවරිත් අතෙන් මේ බැලික් ගල අරගෙන මේ සෙවුඩින් තියලා හිට කුස්සියට ගියා අත හොදගෙන ඇවිදින් මේ බැලික් ගල අරන් තියන්න ඒ අතර මොකද උනේ මේ ගෙදර හිටියා ලිහිණියෙක් කොස්සා ලිහිණියෙක් හිටියා මේ ගෙදර හැදිච්ච මේ ලිහිණිය මොකද කළේ මෙතෙන් ඇවිදින් මේ ලේ පැවිරිච්ච මණික් ගල්ල දැකලා කල්පනා කළා මේ මස් කුට්ටියක් වෙන්නේ නැති කියලා මේ මණික් ගල ගිල්ලා. දැන් මේ කරුණ අර රහතන් වහන්සේ දැක්කා. දැක්කට පස්සේ මොකද උනේ? දැන් මණික් කරුව ඇවිදින් බැලුවා Taman තියපු තැන මණික් ගල තියනවද මණික් ගල නැහැ. අතනට ගිහිල්ලා බිරිඳගෙන් අහනවා මේ මැණික්ගල ඔබ අරන් තිබ්බද? මම දැක්කේ නැහැ කිව්වා මේ මැණික්ගල. ඔබ තියපු තැන මේ මැණික්ගල ඇති කිව්වා. මම තියපු තැන මේ මැණික්ගල නැහැ. ඒ මැණික්ගලට මොකද උනේ කියලාද මෙයා කල්පනා කරනවා. ඔන්න දැන් මේ අවුරුදු 12ක් කැපෝපස්ථාන කරපු සාමින් වහන්සේ. දැන් මෙතන හිටියා. මෙයා මොකද කළේ එකපාරටම මේ සාමින් වහන්සේ ගැන සැක කළා. අනිවාර්යෙන් මේ ස්වාමීන් වහන්සේ මේ මණිගල ගන්න ඇති කියලා තමන්ගේ බිරිඳත් එක්ක කිව්වා. බිරිඳ කිව්වා හා හා ඔය කතාව කියන්න එපා. උන්වහන්සේ බොහොම ගුණධර්ම තියෙන කෙනෙක්. මැනිකරු මේක හුවෙන්නේ නැහැ. මෙයා ඔන්න කේන්ති ආවා. හිතේ මෛත්‍රී කරුණාව නැති වුණා. ඔන්න අකුසලයට යොමු වුණා. මෙයා මොකද කළේ? තරහින් වෛරෙන් ගිහිල්ලා අහනවා. "ස්වාමීනි ඔබ වහන්සේ මැණික් ගල ගත්තද?" දැන් ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම මේ මැණික් ගල අර ලිහිණිය ගිලපු බව කිව්වොත් මේ පුරුෂයා මොකද කරන්නේ? අර ලිහිණියව මරනවා. ඒ කටයුත්තට මට සම්බන්ධ වෙන්න බෑ. මන් තුල මෛත්‍රී කරුණාව තියෙන්න ඕනේ. මම මේක නොකිය ඉන්නවා. එහෙනම් මේ මේ රහතන් වහන්සේ මොකද කළේ? නිහඬව වැඩ හිටියා. මැණික් කරුවට එන්නෙන්නටම තරහ ගියා. මෙයා මොකද කළේ? දැන් ඔන්න මේ රහතන් වහන්සේට අතින් පයින් පහර දෙන්න පටන් ගත්තා. රහතන් වහන්සේ කරුණාව මෛත්‍රියේ පෙරබැරි කරගෙන ඉවසගෙන ඉන්නවා. උන්වහන්සේ කල්පනා කරනවා මම මේ කරුණ ප්‍රකාශ කළොත් අර අහිංසක තිරිසන් සතාව මරණයටපත් කරනවා. ඒ නිසා මම මේ කරුණ නොකිය ඉන්න ඕනේ. මේ කරුණ මම කිව් නොකිය මම මේ දුක ඉවසගෙන කරුණාව මෛත්‍රියම දිනු කරන්න මහන්සි ගන්න ඕනේ. මේ සියලු දුක හටගත්තේ ඉපදීම නිසායි කියලා දරහතන් වහන්සේ කරනවා. ඉතින් මේ මැණික් කරුවට මොකද උනේ? තවත් අරාජියා කතා බහ කරන්නේ ලනු කොටක් අරගෙන මේ රහතන් වහන්සේගේ හිසට දාලා හිට දෙපැත්තට තද කරලා ඇද්දා. එතකොට මොකද උනේ? මේ රහතන් වහන්සේගේ හිස බොහොම දැඩිව වේදනාවකුත් එක්ක මේ රහතන් වහන්සේගේ නාසයෙන් මේ ලේ කැටියක් බිමට වැටුණා. අර ලිහිණිය මොකද කළේ මේ ලේ කැටියට ශරීරයකමට එතෙන්ට ගිලිලා ආවා. එතෙන්ට ගිහිල්ලා එනවත් එක්කම අර මැණික් කරුවට තරහ ගියා. මේකටත් එනවා මේ අස්සේ මේ කෑම ගන්න කියලා හිත තරහෙන් මොකද කළේ? පයින් ගැහුවා මේ සතාට. ගහපු ගම මොකද උනේ? මේ සතා එතනම මරණයටපත් වෙලා වැටුණා. රහතන් වහන්සේ කියනවා පින්වත දැන් මේ ලනුව පොඩ්ඩක් බුරුල් කරන්න. දැන් බලන්න මේ සතා මරුණද කියලා. දැන් මෙයා බොහොම කේන්තියෙන් ආන මොකටද මේ සතා මැරිච්ච බව ඔබ වහන්සේට කියලා ඇහුවා. නෑ නෑ ඔබ බලන්නකෝ මේ මැරුණද කියලා. දැන් ඉතින් මොකද කළේ මේ මැණික් කරුව හිමීට බැලුවා. බලපුවම සතා මැරිලා. රහතන් වහන්සේ කියනවා "තිංවත උබාර කියලා ගියපු මැණික් ගල මෙන්න මේ කුරුල්ලා ලේ කැටියක් කියලා හිතලා ලේ තවරිච්ච නිසා ඒක ගිල්ලා." මම ඔබට ඔබට ඒක මුලින් කිව්වේ නැත්තේ මම ඒක කිව්වනම් ඔබ මේ සතා ගැන කිසිම කරුණාවක් මෛත්‍රයක් නැතුව මේ සතාව මරණයටපත් කරනවා. දැන් ඉතින් මට පස්සෙයක් නෑ ওই සතා මරණයටපත් වෙලා ඉන්නේ. ওই සතාගේ බඩ කලල බලන්න මැණික්ගල ලැබෙයි කියලා කිව්වා. ඉතින් මෙයා මොකද කළේ? වේවුල වේවුල ගිහිල්ලා හිට මේ සතාගේ බඩ බලලා බලපුවා මැණික්ගල තියෙනවා. ඉතින් මෙයා ඔන්න වැඳගෙන ඇවිදින් සමාව ඉල්ලනවා අනේ ස්වාමීනි නොදැන කළ වරදට සමාව වෙන්න කියලා මෙයා කියනවා. එතකොට මේ රහතන් වහන්සේ කියනවා සිංහත මට ඔබට සමාව දෙන්න පුළුවන්. හැබැයි කර්මයෙන් ඔබට සමාවක් ලැබෙන්නේ නැත. මේ අකුසල කර්මයක් මට විඳවන්න තියෙන එකක්. අද මම මේක විඳෙව්වා. නමුත් ඔබ ඒ තුලින් කර්මයක් රැස් කරගත්තා. ඒ දෙයින් නම් මට සමාව දෙන්න විදිහක් නැහැ කියලා රහතන් වහන්සේ ප්‍රකාශ කළා හිට උන්වහන්සේ වැඩම කළා. දැන් මේ කරුණෙන් කින්වතුනි අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා. කෙනෙක් තුල තියෙන කරුණාව මෛත්‍රී කියන එක යම් මොහොතක වෙනස් වෙන එකක් තියෙනවා. එහෙමනම් අපිට තේරෙනවා මේ කරුණාව මෛත්‍රී පරිපූර්ණ දියුණු වෙච්ච එකක් නෙමෙයි. නමුත් කෙනෙක් තුල තියෙන කරුණා මෛත්‍රිය මොන පස්සේ ආවත් නොවෙනස් වෙන ස්වභාවයෙන්ම පවතින කරුණා මෛත්‍රියකුත් තියෙනවා. මේ උතුම් කතාව තියෙන්නේ ධම්මපදයේ. බුදුරජාණන් වහන්සේ මේ කතාව මුල් කරගෙන හරි ලස්සන ගාථාවක් වදාලා. පාප වර්ගයේ මේ ගාථාව තියෙන්නේ. ගබ්බ මේකේ uppajjanti නිරයන් පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාශවා. බොහොම ලස්සන ගාතාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කෙනෙක් ආයිමත් ගර්භාෂයෙන් උපදිනවා. සමහර අය පව් කරගෙන නිරේ උපදිනවා. පින් කරගත් උදවිය දිව්‍ය ලෝකේ උපදිනවා. ආරස්ථාංක මාර්ගයේ දියුණු කරපු මුනිවරු පිරිනුවම් පානවා. බොහොම ලස්සනයි. මේකට හේතුව තමයි මේ කතාවේ අවසානයේ සිද්ධ වෙන්නේ මෙන්න මේ කරුණ. මේ නිහිමියා මරණයටපත් වෙලා ඒ මැණික් කරුවගේ බිරිඳගේ කුසේ දරුවෙක් කියලා උපන්නා. මැණික් කරුවගේ බිරිඳ ඒ ස්වාමීන් වහන්සේට අපෝපස්ථාන කරපු කෙනෙක් දිව්‍ය ලෝක උපන්නා. මැණික් කරුව පසුතැවීම මුල් කරගෙන අපායේ උපන්නා. රහතන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ දියුණු කරපු නිසා පිරිනොම් පෑවා. එතකොට බලන්න මේ එක මනුස්ස ජීවිතයක් තුල නොයෙකුත් දේවල් දියුණු කරගැනීමේ අවස්ථාව තියෙනවා. එමනම් අපි දක්ෂ වෙන්න ඕනි පින්වතුනි ජීවිතේ මෛත්‍රී කරුණාව දියුණු කරගෙන යහපත දියුණු කරගෙන ජීවිතේට ආරක්ෂාවක් හදාගන්න. මෙන්න මේ මෛත්‍රී කරුණාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ කර්ණීයමිත සූත්‍ර දේශනාවේදී වදාළේ. ඒක නිසා මේ ಗುಣධර්ම ටික අපේ ජීවිතේ දියුණු කරගන්න වාසනාව ලැබුණොත් ඒක අපේ ජීවිතේ මහා භාග්යක් වාසනාවක් හැටියට කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ ಗುಣධර්ම ටික දියුණු කරගෙන මෛත්‍රී කරුණාව කියන එක අපේ ජීවිතේ දියුණු කරගත්තොත් අපි කාටත් පුළුවන් මේ ඉපදෙන මනන සසර දුකින් අත මිදලා නිවන් අවබෝධ කරගෙන සංසාර කතරින් අත මිදෙන්නට ඉතින් එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වතුන් සියලු දෙනාටම මේ කරණීයමිත සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙච්ච මේ උතුම් ගුණධර්ම දිනු කරගෙන මෛත්‍රී කරුණාවාදී උතුම් ගුණධම් දිනු කරගෙන නිවන් අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලු පින් අපහට ධර්මයේ කියා දුන් අපගේ ධර්මාචාර්යාණන් වහන්සේලා ඇතුළු සියලු සාමින් වහන්සේලාටත් සසර දුකින් අත මිදීම පිණිසම උපකාර වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අප හැම දෙනා නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ටත් සසර දුකින් අත මිදීම පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් දැස් කරගත් සියලු පින් ඒ වගේම තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් මේ රටදය ආරක්ෂා කරන රණවිරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය තුනුරුවනේ ආශිර්වාදයේ පිණසම වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති සියලු දිනාටම තෙරුවන් සරණයි අද ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන් වහන්සේ කිතුල්ගහ කන්ද වහරක ධම්සක් භාවනා අසපුවේ අනුශාසක පූජපාද ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ Thank you.